බුද්දාය තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු විදිහට ඔබ මුණ ගැහෙන්නේ ධම්සරණී සදහම් පිළිසඳර තුලින්. ඉතින් අපි දන්න ඔබ හැමදාමත් වගේ අපිව නරඹන්නේ කාන්තාවන්ට තියෙන ගැටලු ප්‍රශ්න පිළිබඳව අපි මේ වැඩසටහන තුළ කතා බහ කරන නිසාවෙන් ප්‍රශ්නය ගැටලුව විතරක් නෙමෙයි අපි කතා බහ කරන්නේ ඒ ගැටලුවට විසඳුමකුත් අපි අනිවාර්යයෙන්ම ධර්මානුකූලව අපි ඔබට ලබා දෙනවා ඒ නිසාවෙන් ඔබේ ජීවිතය යහපත් කරගන්නට අවශ්‍ය කරනා තමයි හැමදාමත් මේ සදහම් පිළිසඳර තුළින් මේ කතිකාවතින් අපි ඔබ වෙත අරගෙන එන්නේ. ඉතින් අදත් එවැනිම මාතෘකාවක් තෝරගෙන ඇවිත් තියෙනවා කතා බහ කරන්න. රූපේ රූපය කියලා ගත්තහම කාන්තාව පිරිමි ભેදයකින් තොරව අපි හැම කෙනෙක්ම ගොඩාක් උනන්දුයි අපේ මේ බාහිර රූපයට. කවුරු හරි කෙනෙක් ඇවිත් ඔයා හරි ලස්සනයි කියලා කිව්වොත් අපි ඒකට බොහොම කැමතියි. ඒ නිසා වෙන බොහෝ දෙනෙක් වර්තමානයේ Tamanගේ බාහිර ස්වરૂපය පිළිබඳව ගොඩාක් උනන්දු වෙනවා. උනන්දු වෙන කාලෙක තමයි අපි මේ ඉන්නේ. ඉතින් අපි හිතුව අද දවසේදී කාන්තාව සහ රූපය කියන මාතෘකාව බොහොම එකට ගැළපෙන එහෙම නැත්නම් එකට බද්ධ වෙච්ච කාරණාවක් තමයි මේ කාන්තාව සහ රූපය කියලා කියන්නේ. ඒ නිසා හිතුව අද දවසේදී මේ කාන්තාව සහ රූපය පිළිබඳව අපි කතා බහ කරන්න ඕන කියලා. මේ පිළිබඳව කතා බහ කරන්නේ. ඉතින් ඔබ දන්නවා හැමදාමත් වගේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට පින්වත් මෑණියන් වහන්සේ නමක් වැඩම කරනවා. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට අපගේ පින්වත් මෑණියන් වහන්සේ නමක් වැඩම කර සිටිනවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ නමෝ බුද්දාය. මෑණියන් වහන්සේ රූපය කියලා කතා කරාම මම අර කලිනුත් කිව්වා ගොඩාක් කාන්තාවෝ වර්තමානයේ නම් පුංචිම වයසේ ඉඳලා ගොඩාක් අය හරි කැමති ලස්සනට ඉන්න තමන්ගේ රූපය ලස්සන කරගන්න බාහිර පෙනුමින් ගොඩාක් වෙලාවට ලස්සන වෙන්න ගොඩාක් උත්සාහ කරනවා අපේ අය කාන්තාව. ඉතින් අපි මේ පිළිබඳව කතා බහ කරන්නට ඕන. පින්වත් මෑණින් වහන්ස අපි කොහොමද කාන්තාවගේ රූපේ කොහොමද විස්තර කරන්න පුළුවන් වෙන්නේ කියන තැන ඉඳලා සමාජීය කාරණාවක් විදිහට මේ කතා බහ ආරම්භ කරමු. අවසරයි. අපගේ දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඇත්තටම තිරේෂා මිනිස්සු ලස්සනට ආසයි. කිව්වා වගේම ලස්සන දෙයක් දිහා මිනිස්සෙකයි හැරිලා බලනවා. ඒක මිනිස්සුන්ගේ මනසේ තියෙන සාමාන්‍ය ස්වභාවයක්. ඉතින් ඒකම කාන්තාවගේ රූපය කියන එක ඒ ඒකේ ඉහළින්ම තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඒකට බෞද්ධ ඉතිහාසයේ ගත්තොත් එහෙම බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ. ඒව ඇරුණකොට අනික් හැම ඉතිහාසයකම කාන්තාවගේ රූපය තමයි. සීගිරිය චිත්‍රවල ඉඳලා ලෝකේ ලෝක සුපූජිතයි සම්මත චිත්‍රයක් තියෙනවා කාන්තාවකගේ. එතකොට කවි ගීවලින් නාදලු වගේ කියලා මේ වර්ණනා කරන ස්වභාවය කාන්තාවට ලැබුණා. හැබැයි පුරුෂයා ගැන එහෙම සඳහනක් වෙන්නේ නෑ මේ අර ස්ත්‍රී ලාලිත්‍ය. ඒ වගේම ඒ සුන්දරත්වය කියන දේ මිනිස්සයාට ගොඩාක් හිතට යනවා. ඉතින් මේ කාන්තාවගේ ලස්සන කියන දේ වරදක් නෙමෙයි. ඒක කාන්තාවකට ආභරණයක්. ඒක වැරදි දෙයක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවයි අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් අපි ගොඩාක් දැකලා තියෙන දෙයක් තමයි සමාජ මොන හරි දෙයක් වාණිජකරණය කරන්නට මේ ලස්සන දේ ගන්නවා. බුදුරජාණන් සදාර සුබ නිමිත්ත. සුබ නිමිත්ත උනේ කාන්තාවගේ රූපේ. දැන් හිතන්න වාහනයක් විකුණන්න එතන හිටවන්නේ ලස්සනට ඇඳගත්තු කාන්තාවක්. හැබැයි ඒක පදවන්නේ පිරිමි කෙනෙක්. නමුත් අර මිනිස්යාගේ හිතට යන නිසා ඒ කාන්තාව එතනට මේවා කරනවා. එතකොට සමහර වෙලාවට ඒක සමාජ අවශ්‍යතාවයක් වෙනවා. ඒ කියන්නේ කාන්තාවගේ රූපය කියන දේ එයාගේ සමාජ තත්ත්වය පිණිස සමාජයේ ජීවත් වෙනකොට එයාට අවශ්‍යයි. මිනිස්සු හැමෝම ලස්සන කෙනෙක් දිහා හැරිලා බලනවා. බලනකොට ඕනම කෙනෙක් කැමති තමන් දිහා හැරිලා බලනවා. එතකොට එයා අර රූපේ පවත්තන්න රූපේ ලස්සන කරගන්න එයා නිතින්ම පෙළඹෙනවා. ඇත්තටම රැකියාවකට පවා ඒක විශේෂ සුදුසුකමක් වෙනවා. එතකොට ලස්සන රූපයක් තියෙන කෙනෙක් සමහර විට අධ්‍යාපන සුදුසුකම් සලකන්නේත් නැතිව සමහර විට රැකියාවලට ගන්න අවස්ථා තියෙනවා. ඉතින් රූපේ කියලා කියන්නේ පිනක්. ඉතින් ඒ පින පවත්ව ගන්න එක මිසක් අර ඒක ඊට වඩා දෙයක් අපිට කරන්න බෑ. ඉතින් සමාජමය විදිහට ඒක ගොඩාක් ආකර්ශනීය නිසා අර බුදුරජාණන් සරදාරන පිරිමියාගේ හිතේ ඒ තරම් මත් කරවන මුසපත් කරන වෙන දෙයක් නෑ කියන කාන්තාවගේ රූපේ තරම් කියනවා ඇඬුවත් හිත ගන්නවා කියන. hina වුණත් හිත ගන්නවා කියනවා. එතකොට හයින් hina වුණත් හිත ගන්නවා කියනවා. ඒ තබා මැරුණත් හිත යනවා කියන. ඒ කියන්නේ එච්චරට මේ කාන්තාවගේ අර රූප ස්වභාවය කියන එක මිනිස්යාගේ හිතට සැඩ පහරක් වගේ ගලනවා. ඒ ගලන නිසා හැමෝගෙම හිතට සැඩ පහර ගලලා තියෙන්නේ. එතකොට අර සමාජය කියලා කියන්නේ මිනිස්සු. මිනිස්සුන්ගේ හිතේ තියෙන දේ තමයි සමාජීය වටපිටාව කියලා කියන්නේ. එතකොට ඒ ඇගේ ජීවිතවල තියෙන්නේ අර ආකර්ෂණීය ස්වභාවයට ඇදිලා යන එක නම් එතන තියෙන දෙයට ඇදිලා යනවා. රූපයට කාන්තාවක රූපයට ලොකු තැනක් ඒකෙන් ලැබෙනවා. හොඳයි පින්නත් මෑණන් වහන්සේ අපිට පහදා දුන්නේ කාන්තාව ගෲපේ කොයි විදිහටද විස්තර වෙන්නේ කියලා. පින්නත් මෑණන් වහන්සේ මේ කාන්තාව මේ තරම්ම රෝගෙන හිතන්නේ ඇයි? පින්නත් මෑණන්ස් ගොඩාක් අය දැන් මං කියන්නේ පුංචි කාලේ ඉඳලම තමයි මේක පටන් ගන්න. දැන් අම්මලත් ගොඩක් වෙලාට උත්සාහ කරනවා තමන්ගේ දුවණියක් නම් තමන්ට ඉන්නේ පුංචි කාලේ ඉඳලා මේ අය ලස්සනට අඳන්න එතනින් ඉහාට ගියාම එක එක විලාසිතා පුංචි කාලේ ඉඳලම කරන්න පටන් ගන්න කොණ්ඩ මොස්සර දානවා. එතනින් ඉහාට ගියාම විවිධ විස්තර දේවල් පුංචි කාලේ ඉඳලම අර දරුවට හුරු කරවන්න උත්සාහ කරනවා. ඊට පස්සේ එතනින් එහාට ගියාම නව යෞවනයට පාත්‍ර වුණාට පස්සේ එහෙම නැත්නම් තරුණියක් වුණාට පස්සේ බිරිඳක් වෙනකම්ම මේක තියෙනවා. දැන් වර්තමානයේ නම් බිරිඳකින් එහාටත් ගියාට පස්සේ අපි දැකලා තියෙනවා අම්මා කෙනෙක් වුණාට පස්සේ තවත් විදිහකට අත්තම්ම කෙනෙක් වුණාට පස්සෙත් මේ මේ වර්තමාන සමාජය තුළ කාන්තාවන් ගොඩාක් දුරට මේ රූපය පිළිබඳ සැලකිලිමත් ඇයි මෙතරම්ම පින්නන් වෙනස කාන්තාවක් රූපය කෙරෙහි මේ තරම්ම උනන්දු වෙන්නේ ඇත්තටම ඩිරේෂර් ඉස්සෙල්ලා කිව්වා වගේ අර සමාජමේ තියෙන වටපිටාව. අර නැඹුරුතාවයක් තියෙනවා. අරයත් කරනවා, මෙයත් කරනවා, මමත් කරනවා. ඒ ඒ ස්වභාවය තමයි තියෙන. ඇත්තටම කිව්වා වගේ අර අම්මලා තමයි දරුවන්ගේ ඔළුවටත් මේක දාන්නේ. ඇත්තටම හරි දුකයි. අවුරුදු 12 13 කියන්නේ ඩිරේෂර් ඇත්තටම පුංචි වයසක්. පුංචි සෙල්ලක්කාර විදිහට ওই තියෙන දෙයක් කාලා ඔහෙ ඉන්න පුංචි වයසක්. නමුත් දැන් 12 13 වයසේ ගෑනු දරුවෝ පවා අර මොකක් හරි ආහාර අසුරණ එක පිටිපස්සේ තියෙන අර කැලරි ගාන ගණන් කරලා ඒක කන මට්ටමට ඒ ළමයිගේ මානසිකත්වය වැටිලා තියෙනවා. එතකොට තරුණ වෙන්න තරුණ වෙන්න මෙයාලා මේකට පුරුදු වෙනවා. එතකොට සමහර වෙලාවට මේ නැඹුරුතාවය කොච්චරද කියලා කියන්නේ මේක නොකර ඉන්න බෑ. දැන් අර අනිත් සියලු දෙනාමත් කරනකොට එයා ඒකට පෙළඹීමක් සිද්ධ වෙනවා. සමහරට රැකියාව නිසා, තමන් ඉන්න තැන අනුව, තමන්ට මේ දේවල් වලට යෙදෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම අපි පාරට බැස්සොත් අපිට පේනවා ආපන ශාලාවලට වැඩිය දැන් කෑම කියලා කියන්නේ මිනිස්යන් ජීවත් වෙන්න ඕන දෙයක්. ඒක නැතුව බෑ. ඒවට වඩා දැන් රූපලාවන්‍ය අගාර අපිට දකින්න පුළුවන්. එතකොට ඒ දේවල් කරන්නේ අර සමාජයේ බහුතර නැඹුරුතාවය නිසා සමහර ලාවට ඒක අත්‍යවශ්‍ය දෙයක් නොවෙන්න පුළුවන්. කාන්තාවක් විදිහට රූපය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා කාන්තාවකට බලයන් කීපයක් තියෙනවා. විවාහයට පත්වන කියනවා ධනය කියන්නේ යාට බලයක් කියනවා. එතකොට එයාගේ හැකියාව කියලා කියන්නේ තමන්ගේ දැනුම බලයක් කියනවා. ඒ වගේම රූප කියන්නේ බලයක් කියනවා. පුත්‍ර බලයක් තියෙනවා කියනවා. සීල බලය තමයි උතුම් කියනවා. නමුත් අර කාන්තාවකට එතකොට එයා විවාහයටපත් වෙනකොට රූපේ කියන දෙයට විශේෂ දෙයක් බවටපත් වෙනවා. ඉතින් ඒ නිසා අර කාන්තාවගේ අර තියෙනවනේ අර ලද බුණද බවකුත් ඒක හැමෝටම තියෙනවා කියලා නෙමෙයි අපි කියන්නේ. නමුත් අර තියෙන රෝස පාටට ආසයි අර ඒ වගේ අර යම්කිසි අර බොළඳ මානසිකත්වයකුත් තියෙනවා. ස්ත්‍රියක් කියලා කියන කාන්තාවක් කියලා කියන ස්වභාවයෙන්ම හැඩවෙන්න ආසයි. දැන් අපි ගත්තොත් එහෙම ඉස්සර කාලේ වුණත් ඒක විච්චර ප්‍රබල විදිහට නොතිබුණාට ලස්සනට ඇඳා. එතකොට අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට කැටේමක් ගත්තත් එතන පුරුෂයාට වඩා ලස්සනට කාන්තාව කැටයම් වල පවා ඉන්නවා. සහ අපි අතීත ග්‍රන්ථවල අහලා තියෙනවා දැකලා තියෙනවා මේ පෙර රජ දවසේ කුමාරිකාවන් කොයි විදිහට දෙයයි ගිරුපේගෙන හිතුවේ. ඒ අය අනික ඒ කට්ටිය ගොඩාක් ආභරණ පැළඳලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඒක කාන්තාවගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ස්වාමියා තමන්ගේ බිරිඳව අලංකාර වලින් සංග්‍රහ කරන්න ඕන එක ස්වාමියාගේ වගකීමක් කියනවා. ඉතින් මේ විදිහට ඒ කාන්තාවගේ එක ස්වභාවය. අර ස්ත්‍රී ආකල්පවලත් කියලා කියන්නේ පුරුෂයෙක්ගෙන් වෙන් වෙනවා කියනවා. එයා ආසය කියන ස්ත්‍රී ආභරණ වලට. එතකොට ස්ත්‍රී ආලේපන වලට, ඇඳුම් පැළඳුම් වලට එයා ආසයි. ඉතින් ඒක ඒක කාන්තා ස්වභාවය. කාන්තා ස්වභාවයත් එක්කලම එයාලට නිතින්ම නැඹුරුතාවය කියන එක එනවා. දැන් එතකොට දැන් යාළුවෙක් කරනකොට එයා කියන මම අසවල් දෙයක් කරානේ. ඒකට එයාටත් වෙනවා මමත් ඒක කරන්න. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් එයාලා ඒකට පෙළඹෙනවා. දැන් හිතන්න ඇත්තටම ටීරේෂා රූපවාහිනියක් දැම්මොත් එහෙම කාන්තා වැඩසටහන කිව්වොත් එහෙම ඒක ගොඩාක් කතා කරන රූප ගැන. එක්ක ඇඳුමක්, එක්කෝ නියාලේපනයක්, එක්කෝ මුණ පැහැපත් කරන දෙයක්. මේ හැම දෙයක් ගැන තමයි කාන්තා වැඩසටහනක් කියලා කතා කරන්නේ. එතකොට මේක රූපවාහිනිය දැම්මත් මේකක් කතා කරන්නේ. යාළුවෙක් එක්ක කතා කරත් රූපේ ගැන කතා කරන්නේ. එතකොට කාන්තා පුවත්පතක් ගත්තොත් ඒකෙත් ඒක ගැන කතා කරනවා. එහෙම වෙනකොට මේක නිකන් එයාට මානසික වෙනවා මෙහෙනම් මම මේක කරන්න ඕනේ. මේක ආලේප කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. අනික දැන් ප්‍රසිද්ධ චරිත තමයි මේ වගේ අර අලගෙන අලවි ප්‍රවර්ධනයට අරගන්න. එතකොට එයාලා එයාලා ලස්සනයි එයාලා කියනවා මම ඔයා ඔයා කොහොමද උච්චර ලස්සනට ඉන්නේ කියනවා. ඒකට මම මෙහෙම මෙහෙම කරනවා. එතකොට අරයටත් හිතෙනවා එයා එහෙම කරන නිසා තමයි මෙයාට මේක ලැබුණේ කියලා. සමහර විට ඒකගේ පින. එතකොට ඒ විදිහට සමහර විට සමහර දේවල් විකුණන්ට කියනවා මේ මම මේක පාවිච්චි කරනවා. සමහරට ජීවිතේට ඒක පාවිච්චි කරලා නැහැ ටිදේශා. නමුත් අර අහන කෙනාට හිතනවා එහෙනම් මමත් ඔක ගත්තනම් හරි. එතකොට සැලකිල්ලකින් තොරව තමන්ගේ රූපය ලස්සන කරගන්න නොයෙක් දේවල් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේක පිනක්. එයා රැස් කරපු පිනට අනුව තමයි එයාගේ රූපේ ලැබෙන්නේ. ඉතින් ඒ විදිහට Tamanට ලැබෙන රූපේ පවත්ව ගන්න එක වැරද්දක් නෙමෙයි. හැබැයි අර රූපය ගැන ඕනට වඩා හිතන්න ගියාම තම සමහර විට Tamanගේ ජීවිතයට යම් අලාභාන් සිද්ධ වෙන්න පුළුවන්. පින්වත් මෑණින් වහන්සේ මතු කරපු කාරණාව දැන් අපි ඇත්තටම උදේ කාලේ ඉදි රූපවාහිනියක් බැම්මොත් එහෙම අපිට බලන්නම තියෙන්නේ එවැනි කතාවම තමයි. දැන් ගොඩාක් වෙලාවට ලංකාවේ පළවෙනි වතාවට තමයි මෙවැනි වැඩසටහනක් කාන්තාවෙන් වෙනුවෙන් නිර්මාණය වෙන්නේ. දැන් ධම්සරණී සදාම් පිළිසඳ ධර්මානුකූල ප්‍රවේශයක් එයාගේ ජීවිතවලට ලැබෙන්නේ මේ ධම්සරණී වැඩසටහනත් එක්ක. අපි දන්නවා බොහෝ දෙනෙක් දැන් මේ වැඩසටහන විවිධ නම් වලින් ක්‍රියාත්මක කරන නමුත් අපිට බොහොම සතුටුයි. අපි පියවරක් අරන් දුන්න ඒ පියවරත් එක්ක බොහෝ දෙනෙක් ගම ගමන් කරන. මොකද බොහෝ දෙනෙකුගේ ජීවිත යහපත් කරන ධර්මානුකූල අවවාද උපදෙස් අපි මේ වැඩසටහන තුලින් ලබා දෙන්නේ. ඒ නිසාවෙන් සියුම් නිහතමානී සතුටකුත් අපි කෙරෙහි තියෙනවා. පින්නත් වෙනස දැන් ඔය රූපය ගැන කතා කරනකොට ගොඩාක් වෙලාවට කාන්තාව උත්සාහ කරනවා තමන්ගේ සුන්දරත්වය වැඩි කරගෙන අර පින්නත් මන්වන්සේ කිව්වා වගේ. අපි මේ කියන්නේ ඔබට ලස්සන වෙන්න එපා කියන කාරණාව නෙමෙයි. ලස්සනට ඉන්න එපා කියන කාරණාව නෙවෙයි. අපි මේ කතා කරන්නේ අර අපිට ස්වභාවයෙන්ම අපි යම් විදිහකින් ලස්සනට ඉන්න කැමතියි කියලා කියවනේ. ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා ගොඩාක් අය කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ පින්නදස වර්තමානයේන විවිධ ආලේපන වර්ග. ආලේපන වර්ග වලින් එහාට ගියාම දැන් නම් එන්නත් කරණයට යොමු වෙලා තියෙන බොහෝ කාන්තාව ආලේපකරණේ එහෙම නැත්නම් අභ්‍යන්තරික දැන් ඒ කාලේ අපි අහලා තියෙන්නේ බාහිරව. තමන්ගේ ස්වරූපය ලස්සන කරගන්න බාහිරව තමයි බොහෝ දේවල් භාවිත කරන්නේ. නමුත් වර්තමානයේ වෙනකොට කාන්තාවක් වෙන දැන් වහන්ස අභ්‍යන්තරිකව තමන්ගේ ශරීරයට විවිධ පෝෂණය අතිරේකයන් කියලා කියනවා. එතනින් එහාට ගියාම එන්නත් කරණයට යොමු වෙලා තියෙනවා. මේ අධික සුදු පැහැයක් ලබා ගන්න මේ වර්ණය පිළිබඳ ගැටලුවක් මේ වර්තමාන වෙනකොට කාන්තාවන් තුන ඇති වෙලා තියෙනවා. ටිකක් කළුයි නම් එහෙම නැත්නම් තලෙලුයි නම් ඒක Tamanට ගැළපෙන්නේ නැහැ තමන්ගේ මට්ටමට තත්වයට ගැළපෙන්නේ. එහෙම නැත්නම් සමාජයේ පිළිගැනීමක් නැහැ. මෙහෙම මෙහෙම හේතුත් එක්ක ගොඩාක් අය මේ උත්සාහ කරනවා තමන්ගේ පැහැය වර්ධනය කරගන්න. අපි පිනදෙනස මේ ඇසුරනොත් කතා බහ කරමු. ඔව් ටීෂා ඒක ඇත්තටම බරපතල තත්ත්වයක් මෙහෙම සමාජයේ තියෙන. ඉතින් ලස්සන වෙනවා කියන එක වැරදි දෙයක් නෙමෙයි. එහෙමයි. તો ලස්සන කියලා කියන්නේ ලස්සනට. එතකොට ඔහොම වෙනකොට දැන් කියනවා අසවල් පෙති වර්ගේ හරිම හොඳයි මම මේක ගත්ත ගත්ත ගමන් හොඳ වුණා දැන් එයාගේ පෙර ඡායාරූපයක් එක්කලා මේක ආයේ දැන් තව ටිකක් සුදු වෙලා මොකක් හරි ආලෝකයෙන් හරි එක හදලා දාපුහම මේක බලන කෙනාට හිතෙනවා මේක හොඳයි නා මම මේක ගන්න ඕනේ නමුත් ඒකේ කියන්නේ අර පැත්ත විතරයි මේකේ මේ වගේ ඇඟ සිහින් වෙනවා, හම සුදු පාට වෙනවා. මේ වගේ ලාභයක් විතරයි කියන්නේ. නමුත් ඒ තුලින් ඒ કૃතිම දේවල් තමන්ගේ ශරීරය ගත කරගත්තාම ඒ ශරීරයට සිදුවෙන ක්‍රියාව ඒක විස්තර කරන්නේ නමුත් දීර්ඝ කාලින විදිහට ඕව ගන්නකොට මහා මේක පුවත්පතේ පවා තිබ්බා ලාංකික කාන්තාවක් ඊටාම ලස්සන නිවේදිකාවක් මේ වගේ කෙනෙක් මේ වගේ පෙති වර්ග නොයෙක් දේවල් පාවිච්චි කර අන්තිමට මේ සමේ චර්ම පිළිකා රෝගයක් හැදෙනවා. අන්තිමට තමන්ගේ තිබ්බ රූපෙත් තමන්ට නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ අර අනිත් කෙනත් ගන්නවා මමත් ගන්නවා කියන එකෙන් අරගෙන අපි ඇත්තටම බලාපොරොත්තු වෙන අපේ සෞඛ්‍ය මට්ටම අපි හිතන්න ඕනේ. يعني ලස්සන කියන දේ වරදක් නෙමෙයි. අර සුදු පාට කියන එක නම් ඇත්තටම ආවේ අර අධිරාජ්‍යවාදීන්ට අර යටහත්කමින්. කියන්නේ අපි ඒ අය අපේ මනසට දුන්න සුදුහම තියෙන ඉහළයි කියන එක. ඒක දැන් මේ පිටරට නම් වර්ණ ભેදයක් තියෙනවා වර්ණ ભેදයක් ඒ ඒ මානසිකත්වය මම හිතන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට දැන් වර්තමානයේ ගැටුමක් නැහැ අපි ඇත්තට නමුත් අර සමාජ පන්තිය තුළ උස් පහත් ભેදය සලකන්නේ අර වර්ණය මත ඒ කියන්නේ ඒක අර මානසිකව අර ඒ අර ඒ කාලේ ඇති කරපු අර අර මානසික බෙලහීනතාවය දැන් ඒක දැන් ඒක වෙනත් ආකාරයකින් පටන් අරගෙන තියෙනවා ඉතින් ඇත්තටම කළුහම තියෙන උනත් ලස්සනයි ඉන්නවා ලස්සන කියලා කියන්නේ සුදු පාටට නෙවෙයිනේ ඒක අර මිනිස්සයාගේ අර ගතිගුණත් එක්ක එන ලස්සනක්. ඉතින් එතකොට ඒ වගේ සමහරවිට එන්නත් කරනවා. සමහරවිට එන්නත තියෙන්නේ වෙනත් ප්‍රයෝජනයකට. නමුත් ඒකේ සමහරවිට බාහිර වෙන අතිරේක දෙයක් තමයි සුදු පැහැගෙනන්නේ. දැන් මේ පිනත් මන්නස මේ පහුගිය කාලයේදී අපේ ලංකාවේ මෙවැනිම සිදුවීම් කිහිපයක්ම ලංකාවේ සමහරක් ප්‍රදේශවලින් වාර්තා වෙනවා. කාන්තාවන් මේ විදිහට සුදු වීම සඳහා ලබාගත් එන්නත් විසවීම නිසාවෙන් ජීවිතක්ෂයට පත්වලා අපි තමන්ගේ ජීවිතෙන් පවා වඳීවන්ට සිද්ධ වෙච්ච අවස්ථාවන් පිළිබඳව. දැන් ඔය පිනඩ්වෙන්ස් එන්නත් කරන එක පිළිබඳව කතා කරපු ඉඳන් දැන් මේ එන්නත තියෙන ගොඩක් වෙලාවට වෙන ලෙඩකට අසනීපකට අසනීප තත්වයකට බෙහෙතක් විදිහට. හැබැයි ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සුදු වීම. එහෙම නැත්නම් වර්ණය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. ඒකෙන් වෙන ගොඩාක් වෙලාවට අර හැමේ තියෙන මෙලනින් වර්ණය අඩු කිරීම. ඒතර අපි හැම කෙනෙකුගේම ආසියාතික සමාජයේ අපි ජීවත් වෙන අපි හැම කෙනෙකුටම ලැබිලා තියෙන සමතොල තියෙන්නේ හිරුවෙලියට අපි නිරන්තරයෙන්ම නිරාවරණය සහ හරි ඉක්මනට අපිට හිරුවෙලිය පතිත වෙනවා. මේ සමකේ ආසන්න රටක් නිසාවෙන්. ඉතින් ගොඩාක් වෙලාවට ඒ සඳහා සුදුසු වෙන හමක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. නමුත් අර වෙනස් කරගෙන යන යාම තුළින් ජීවිතයෙන් පව වන්දිගවන්න සිද්ධ වෙනවා. සමේ අර සාමාන්‍යයෙන් අපේ මනුෂ්‍ය ශරීරය තුළ සිද්ධ වෙන ක්‍රියාවලියට පටහැනි පළවෙනි දෙයක් තමයි අර එන්නත් කරණය මගින් සිද්ධ වෙන්නේ. ඇත්තටම ස්වභාව ධර්මයට විරුද්ධ වෙන්න බෑ. ඉඩපායනක අපිට වළක්වන්න බෑ. ඒ වගේ අර තමන්ගේ ජීවිතය තුළ උපතින් ලැබිච්ච දේ අපිට වෙනස් කරන්න බෑ. ඉතින් එතකොට ওই වගේ දේවල් වල සමහර වෙලාවට අර දැන් ඔය එන්නත් කරන එකම තියෙන සම රැලි වැටෙනක වයස්ගත වීම වළක්වන්නට ඒකට මේ දේ එන්නත් කරන මේ වගේ දේවල් කරනවා. ඒක කරනවා කියන්නේ අර රූපේ ලස්සන කරන එක අතහැරලා රූපේ ඊට වඩා දියුණු කරන්ට යෑම ඒක නුවණට උහුරු වැඩක් කියලා කියන්න බෑ. සමහර අය ඇත්තටම කියනවා නම් සමහරවිට ප්ලාස්ටික් සැත්කම් වලට යොමු වෙනවා. රූපේ අලංකාර කිරීම. දැන් අපේ රටට වැඩිය පිට රටවල් වල අපි අහලා තියෙනවා ගොඩක්. ඒ කියන්නේ සමහරලාට අවුරුදු 50 60 වෙනකොට එයාලා ඒක තරුණ මෙහෙමක් වෙන්නේ. ඇත්තටම මිනිස්සු ලෑස්ති වුණම දුකක් විඳින්න මේ රූප වෙනුවෙන් කියන්නේ දැන් සැත්කමක් කියලා කියන්නේ මේ පුංචි දෙයක් නෙමෙයිනේ ටිරේෂා. එතකොට ඒ වගේ සැත්කමකට පවා මිනිස්සෙක් සූදානම්. දැන් අපි දන්නවා බටහිර ගායකයෙක් හිටියා. සුප්‍රසිද්ධ බටහිර ගායකයෙක් හිටියා. ඔහු ප්ලාස්ටික් සැත්කම් වලට යන්න ගිහිල්ලා අන්තිමට ඒව වැරදිලා තමන්ගේ ජීවිතේනුත් වන්දි ගෙවුවා. ඉතින් ඒ වගේ දේවල් වෙනකොට තමන් ටිකක් අඩුම ගන්න තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්න ඕන නේද? ඒ කියන්නේ සමහර අය ඉන්නවා අර අර කණේක පාලනය කරනවා. ඇත්තටම අපි කන්නේ බොන්නේ තිරේෂ ජීවත් වෙන්න. සමහර මිනිස්සු ජීවත් වෙන්න දෙයක් නැතුව දුක් විඳිනකොට සමහර මිනිස්සු රූපේ ගැන හිතලා කන බොන එක පාලනය කරනවා. ඒ කියන්නේ සෞඛ්‍ය ගැන හිතන එක වරදක් නෙමෙයි. කියන්නේ අපි සෞඛ්‍යමත් විදිහට නිරෝගීව ජීවත් වෙන්න ඕනේ. නමුත් මේක අතිශයින් පාලනය කරන්න ගියාම සමහර වෙලාවට පාලන තමයි ගිලිනවා. සමහර විට මතක ඇති මහා මේක පුවත්පතේ තිබ්බ එක ග්‍රීසි කාන්තාවක් හරිම ලස්සනයි. මාධ්‍යවේදිනියක්. ඇත්තටම ඇත්තට ලස්සන රූපයක් ඇයට තිබ්බා. නමුත් ඇය මේ තව ලස්සන වෙන්න හැදුවා. තව ලස්සන වෙනකින් ආහාර පාලනය කරා. පාලනය කරා කියන්නේ යාට කුසගිනි දැනෙන්නේ, බඩගින්නක් දැනෙන්නේ, කන්ට ඕනේ අය බලහත්කාරයෙන් කණ්ඩත් බෑ. අන්තිමට මෙයා තනිකර ජීව ජීවමාන ප්‍රේත ස්වභාවයටපත් වුණා. ඇට සැකිල්ල බේලිලා අර හැමේ තියෙන අර අර දීප්තිමත් ස්වභාවය නැති වෙලා නිකන් අර රළු බවටපත් වෙලා අමුතු වෙලා ගියා. දැන් එයා වෙනම ප්‍රතිකාර ගන්නවා. ආය යථා ස්වභාවයටපත් වෙන්න. ඉතින් මේ වගේ ස්වභාවයක් වෙනවා කියන එක ඇත්තටම දුකක්. සමහර අය මේ විදිහට ආහාර පාලනය කරන්න ගිහිලා මට මතකයි අපි ගෙදර ඉන්න කාලේ ඒක කාන්තාවක් කෝමා තත්ත්වයට කියන්නේ මොලේ මැරුණා. කෝමා තත්ත්වයට පත්තර අවුරුදු ගාණක් මේ බට මාර්ගයෙන් ආහාර අරගෙන ජීවිතක්ෂයට පත්වන. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන ලස්සන වෙන්න ගිහිල්ලා නම් ඇත්තටම අපිට දුකයි. ලස්සන වෙනවා කියන එක වැරද්දක් නෙවෙයි. නමුත් ඒකට දැන් ඇත්තටම අතීතයේ ලස්සන වුණේ ස්වභාවික දේවල් වලින් කියන්නේ ගස් වලින් ගන්න ඒකට යම්කිසි ශාරීරියට උරුත්තු දෙන ස්වභාවයක් තිබ්බා. ඒ කාලේ වුණත් අපිට අපේ බුද්ධ කාලේ සමහර සිදුවීම් වලින් පේනවා කාන්තාව ඒ කාලේ මොන ලස්සන කරන්න ආලේපන වර්ග නොයෙක් ආකාරයේ ඒ කාලේ තිබ්බ සිරිත් විරිත් වලට අනුව නමුත් නොයෙක් නොයෙක් හැඩතල දේවල් කළා. නමුත් ඒව කරපු පියාලට ජීවිතය නැති වෙන්න හේතු වුණේ නැහැ. එතකොට දැන් මේ තියෙන தত্ত্বය අනුව අර තමන්ගේ රූපේ ලස්සන වීම තබා තමන්ට තමන්ගේ ජීවිතයත් නැති වෙන මට්ටමට වැටලා තියෙන එක නම් ඇත්තටම අපට දුකට කාරණයක්. එහෙම පින්නත් වෙනස දැන් මේ බ්ලීචින් කරණය කියලා දෙයක් තියෙනවා මේ. ඒකේ තියෙන්නේ සුදු පැහැ ලබා දෙනවා කියන එක. මේ මතු පිටින් ආලේප කරන්න පුළුවන් කියලා විවිධ වූ ආලේපන වර්ණගත් සමග එනවා. මේ බොහෝ දෙනෙක් කැමති මේක මේ අර පින්නත් වෙනස කිව්වා වගේ Tamange ජීවිතේ පවා අනතුරේ දාගෙන කමක් නෑ එහෙම වුණාට සමහර කාලය වෙනවල මේක මේ මම දැක සමාජ ජල වෙබ් අඩවිය ඔස්සේ විකුණන්නේත් ඇත්ත කියලාමයි. මේකේ බ්ලීචින් අඩංගුයි. ඒ කියන්නේ සමට අහිතකර රසායනික ද්‍රව්‍යයක් බ්ලීචින් කියලා කියන්නේ. මේක අඩංගුයි. හැබැයි අපේ කාන්තාව බොහොම උනන්දු වෙනවා මේක මිලදී ගන්න. ගැටලුවක් නෑ. කීයද ගන්න? කොහොමද ගන්න? ඕනතරම් සමාජ ජල වෙබ් අඩවිය වල බැලුවොත් එහෙම තියෙන්නේ මේ බර අපිට හිතාගන්න බැරි මිල ගණන් යටතේ යන මේ ආලේපන වර්ග. ඉතින් මේවට හරි ඉක්මනට පෙළඹ වෙන්න උත්සාහ කරන. රූපේ ලස්සනට තියාගන්න. අපිට ඒකේ ගැටලුවක් නෑ. නමුත් ඔබේ ජීවිතය අනතුරේ දාගෙන ඔබ රූපය ගැන හිතනවා කියලා කියන්නේ මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔබ කල්පනාකාරී විදිහට කටයුතු කරන්න කියන කාරණාවත් මතක් කරනවා. පිනත් මැනස දැන් අපි කතා කරමු මේ රූපය පිළිබඳව බුදුදහමේ විස්තර කරන ආකාරය. අපිට මතකයි අතීත චරිත කතා මේ ආශ්‍රයෙන් මේ පොත්වල අපි කියවලා තියෙන විදිහට පිනත් මන්වන්ස් අපිට මේ ගැනත් පහදා දෙන්න. මුටිරිෂා ඇත්තටම කියන්න ඕනේ ඒ රූපේ අවබෝධ කරගත්තයි වර්තමාන රූපේ තිබ්බයි වගේ නෙමෙයි. එහෙම. ඇත්තටම ධර්මයේ සඳහන් වෙනවා බද්ද කච්චායන යසෝදරා දේවිය. එතකොට බද්දා කාපිලාණි කියන්නේ කස්සප මහරහතන් වහන්සේගේ ගිහි කල දිවිඳ විදියට හිටියේ ඒ රහත් තෙරණුන්ගේ රූපය වර්ණනා ස්වභාවය ඉක්මවා ගිහිලා තියෙනවා. කියනවා මේ අන්ධකාර කුටියට පහනක් පත්තු කරන්නේ නැතුව කාමරේ එළිය කරන්න පුළුවන් කියන හමී පාටි. ඒ කියන්නේ එච්චර සමී වර්ණයක් රූප ස්වභාවයක් උන්වහන්සේට තිබ්බා. ඒ තිබ්බය ඒ තිබ්බ උත්මය තමයි ශාරීරික ස්වභාවය දැක්කේ. අපි ශාරීරික ස්වභාවය කියනකොට අපිට මතක් වෙනවා කේමා තෙරෙන. එහෙම. කේමා කියලා කියන්නේ කැත කෙනෙක් නෙමෙයි. බිම්බිසාර රජුරි කියන්නේ ඒ කාලේ තිබ්බ ප්‍රබලම ඉන්දියාවේ තිබ්බ ප්‍රබලම රටේ රජුරුවන්ගේ අගබිසවකෙන්ද මේ කැත කෙනෙක්ට බෑනේ තිරේෂා. එහෙමයි. එතකොට ඒ බිසව ලස්සනට ආසයි. දැන් වගේම තම කණ්ණාඩි අතේ තියාගෙන හිටියේ. හැම වෙලෙම ඉතින් මූණ හදනවා, මේ කොණ්ඩේ හදනවා, මල් ටික හදනවා මේක තමයි හිතුවේ. ඉතින් මේ බිම්බිසාර රජුරු කියන ධර්මයට ගොඩක් ආසයි. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලෙත් දැන් වගේම වැරදි මතවාද ගියා. දැන් උනත් කියනන වයසකයි තමයි බනහන්ට ඕනේ. ඔය අදහස් තියෙනවනේ. ඒ කාලේ තිබ්බේ මේ බුදුරජාන්ස රූපෙට ගරහනවා කියලා. දැන් කේම කියලා කියන්නේ හැඩට වැඩටින්ට හරි ආසයි. එතකොට මේ ඉතින් වැඩ කරන අයගෙන් ඔය අනිත් කුමාරිකාවන්ගෙන් පණිවිඩය ආවේ අපෝ බයිනවා. රූපෙට බයිනවනේ. එතකොට කිව්වා අපෝ මන්නම් යන්නේ කියනවා. ඉතින් බිම්බිසාර රජු ලොකු උත්සාහයක් ගත්තා. ඉතින් ලස්සන දෙයට ආස කෙනාට ලස්සන දෙයක් දෙන්න ඕන හින්දා බිම්බිසාර රජුරෝ කලේ මේ ලස්සන ගීතයක් අහන්න සලස්සලා බලහත්කාරයෙන් යවුවා වේලුවනේ ලස්සන බලන්ට. වේලුවනේට ගිය බනහන්ට නෙමෙයි. එහෙම. ලස්සන උද්‍යානයක් බලන්ට. ඉතින් රාජකීය උද්‍යානයක් මේ වටෙන් යනකොට රජුරෝ පණිවිඩය ඇරියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මිසක් යවන්න එපා කියලා. දැන් කිව්වා දේවින් වහන්සනි කරන්ට දෙයක් නැහැ. භාග්‍යතුන්ස බැහැදකල මිසක් යන්න බෑ කිව්වා. නොදැක මිසක් යන්න බෑ. ඊට පස්සේ ඉතින් තරහෙන් බොහොම අමාරුවෙන් ඉතින් එක්කරගෙන ගියා. දැකපු ගමන් හිත ගැස්සුණා. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ ඇස් දෙකට දැක්කට ඇති වෙන්නේ නැති වේශා. එච්චර ලස්සන රූපයක් භාග්‍යතුන් වහන්සේට තිබ්බා. දැක ගමන් හිතුව අපරාධේ පැවිදි වුණේ කියලා. ගිහි ජීවිතේ ගත කරා නම් දැන් අර ඒ ඒ අර මානසිකත්වයට ගැළපෙන විදිහට හිතුවා. භාග්‍යතුන් වහන්සේට බණ කියලා හිත හදන්න බෑ. ඒ එතෙන්ට මානසිකත්වේ නෑ. ඉඳගත්තාම දැක්ක ලස්සන ගෑනු කෙනේ පවන් සලනවා. ගෑනු ඒ කියන්නේ කාන්තාවගේ ස්වභාව නියාද ලස්සන මමද ලස්සන කියන්නේ දැන් කේමා ඉඳගෙන ලස්සන බලනවා. එයාගේ ඇස් ටික ලස්සනයි මට වඩා. දැන් ලස්සන දෙයක් තමයි දුන්නේ. දැන් ටික ටික කේමාට පේනවා අර භාගතුන් හන්සේ මනසින් නෙමෙව්වේ. ඒක දැන් වෙනස් වෙනවා. වෙනස් වෙයි වෙනස් වෙයි දැන් ඔන්න 50ක් විතර වුණා 60ක් විතර වුණා. එතකොට එහෙම වෙනකොට දැන් මේ රූප වෙනස් වෙනවා දැක්කා. බලාගෙන හිටියා අර අර මත් වෙලා බලපු එකම බලාගෙන හිටියා. දැක්ක රූපේ ස්වභාවය. ඇස් දෙක ඇරුණා. ඇස් දෙක ඇරුණේ දැන් කලින් කොහොමද කිව්වේ? කේමත් වෙන්නේ. කේමා. මේ අපෝ බණ නම් අහන්න යන්න හොඳ නැහැ කියලා. එතකොට බණ අහන්න යන්න අකමැත්ත තිබ්බ කෙනා, රූපෙට බණී කියලා හිතන කෙනා රූපේ ඇත්ත දැක්කා. එහෙමම ගිහින් පැවිදි වුණා. පැවිදි වෙලා ජීවිතේ යථාර්ථය දැක්කේ කැත කෙනෙක් නෙමෙයි. අපි ඒක ආයි කියන්න ඕනේ. දැන් එතකොට නන්දා තෙරණිය. නන්දා කියලා කියන්නේ හරිම ලස්සන කෙනෙක්. පැවිදි වුණේ ඔක්කොම පැවිදි වෙච්ච හින්දා. නැතුව මේ පැවිදි වෙන්න ආසාව නෙමෙයි. එතකොට දැන් පිළිවෙලට බණහන්ට යනවා. බණහන්ට හන්ද කැමති නැහැ රූපෙට බණිය කියලා. ඉතින් එච්චරටම දැන් පැවිදි වුණත් අර ලස්සනට සිවුර ඇඳලා අර රූප ගැන ගොඩක් හිතුවා. භාග්‍යතුන් වහන්සේට කේමට කරපු දේම කරන්න සිද්ධ වුණා. කේමා දේවියට කරපු දේම. ඉතින් ඒ ඒ ජීවිතේ ඇත්ත දැක්කා. එතකොට දැන් ඇත්තටම ප්‍රේෂ බලන්න මේ රූප ගැන කියද්දී කෙස් ටික ගැනයි දත් ටිකයි නියයි හමයි ওই ටික ගැන මේ කතාව තියෙන ඕකෙන් ඇතුලේ තියෙන දේ ගැන කතාවක් කරන්නේ නැහැ. කියන්නේ රූපේ ලස්සන කරන්න ලස්සන දෙයක් දැක්කම හැමදේම කතා කරන ওই ටික විතර ওই ටික ලස්සන කරලා ওই ටික පැහැපත් කරලා ওই ටික අලංකාර කරන එක තමයි ගොඩක් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ ලස්සනට ඉන්න එපා කියන එක නෙමෙයි. ලස්සනට භාග්‍යතුන් වහන්සේ බෑන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලේ ඕක ඇතුළේ මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ වගේ දේකුත් තියෙනවා කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අමු සොහොනට ගිහින් ශරීරය ඇත්ත බැලුවේ. ඉතින් ඒක බොරුවක් නෙමෙයිනේ. ඇත්තටම සමහර ඔය ජනප්‍රිය උදවිහන ඔයාට ඔච්චරයි මිනිස්සු ආසා. කියනවා අනේ මම නැගිටියේම නැගිට්ටමයි නාට්‍ය කරිනු කවුරුත් දැකලා නැහැනේ. මම ලස්සනට ඇඳලා යනකොට විතරයි අය දැකලා තියෙන්නේ කියලා. එතකොට ඒ ධර්මයක් දැන්නේ නැති සමහර ප්‍රසිද්ධ උද්දීට පවා තේරෙන මෙතන මේ බාහිර උපයක් තමයි තියෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ඇත්තක්. ඒක බලන්න ලස්සන බාධාවක් නෙමෙයි. දැන් අපි දන්න විශාකා. විශාකා කියලා කියන්නේ දන්ත කල්යාණි. කියන්නේ දත් ටික හැම එතකොට කොණ්ඩේ දැන් සමහර ලස්සනයි කියන එකේ ඇත්තටම ලස්සනයි කියන දේකුත් නැති තරම්. මොකද හැබෑවටම ලස්සනයි කියන මේ මේ මිනිපිරියෝ ඉස්සරහත් මිනිපිරියක් වගේ කියනවා. ළමයි 32ක් හැදුවේ තරුණ බව කියන්නේ. එතකොට මේ ඇතුමියට තිබ්බා ආභරණයක් මහලතා පසාදිනී කියලා. මේක මාලයක් නෙමෙයි. ඔබ දැකලා ඇති අර දකුණු ඉන්දියානු කාන්තාවන් සාරියට උඩින් අඳින්න මේ මිනි මෙවුල කියලා. ඒ වගේ ලස්සන මේක කෝටි ගාණක් වටින දෙයක්. දැන් ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ මේක මේ විශාකාව මේ සුදු රෙද්දක් ඇඳලා ওই වගේ ඇඳුමක් ඇඳලා ඔක ඇඳ කියන්න බැහැනේ. එහෙම. එතකොට ඒ වගේ දෙයකට අනිත් දේවත් ඒවට ගැලපෙන්නේ සකස් කරගත්තා. දොරේ ওই වගේ ආභරණ තිබ්බා කියනවා රටේ තව තුන් දෙනෙක්ට. එතකොට මල්ලිකා දේවී කියන්නේ බන්දුල මල්ලිකා. ඒත් සෝතාපන්න වෙච්ච උපාසිකාවක්. එතකොට සුජාතා සිටදීනි කියන්නේ යස කියන රහතන් වහන්සේගේ අම්මා. අපගේ බෝසතාණන් වහන්සේට කිරිපිඩි පූජා කරපු ඒ දේවිය. එතකොට ඒ අය සියලු දෙනාම බුදුරජාණන් සරණ ගියා. එතකොට ওই විදිහට බලනකොට යාලට හැඩවැඩ බැලීමක් තිබ්බා නේද? එහෙම. කියන්නේ මේ වගේ ලස්සන ආභරණයක් පැනඳලා ඉතින් අනිත් අයට නැති එකක් පැනදලා යනකොට උත්සවවලට යනකොට ඒක හැඩබැලීමක් තිබ්බා. හැබැයි හැඩබැලීමට එයාලගේ ධර්ම මාර්ගයට බාධාවක් වුණේ නැහැ. එයා දැනගත්ත මේක ලස්සනට ඉන්න ඕනේ. ඒ වගේම මේ ශරීරයේ ස්වභාවයක් මේකයි. එයා ධර්මයේ හැසිරෙන්න ඒ ලස්සන බාධාවක් වුණේ නැහැ. ලස්සනට ධර්මයේ බාධාවක් වෙන්නේ නැහැ. දෙතිස් කුණපයන්ගෙන් එකතුවක් විදිහටනේ අපේ මේ ශාරීරික නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හොඳ අවබෝධයකින් ඉන්න ඕන. අපිට ගොඩක් වෙලාවට පේන තියෙන පින්නත් මනස මේ බාහිර ස්වરૂපයේ විතරයිනේ. හැබැයි අභ්‍යන්තරයේ බැලුවහම ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා පින්තූර වලින් පවා. දැක්කහම එහෙම නැත්නම් ওই කවුරුත් මේ ලස්සනට ඉන්න අය මෝචරියක් පැත්තේ එහෙම යන්නේ නැහැ පින්නත් මනස. මොකද ගොඩක් වෙලාවට කැමති නැහැ. අප්‍රසන්නයි කියලා කියන. හැබැයි මේක තමයි ඇත්ත. මේක තමයි සත්‍ය. මොකද අපේ ශරීරය අපි මේ වහගෙන ඉන්න සම නැත්තම් අපිට ගොඩාක් වෙලාවට අපේ රූපය ගැන හිතන්න දෙයක් නැති වේවි. ගොඩාක් වෙලාවට අපි මත් වෙලා ඉන රූපය නිසා. ඒ නිසා කාන්තාවක් විදිහට ඔබ අපි හැම කෙනෙකුටම පින්වත් මෑණින් වහන්සේ පහදා දීපු කරුණු අතිශයින්ම වැදගත්. පින්වත් මෑණින් වහන්සේ දැන් අපි කතා කරමු මේ බාහිරින් නෙවෙයි අපි ඇත්තටම ලස්සන වෙන්න ඕන අභ්‍යන්තරිකව. අපේ හිත ලස්සන කරගන්න. හිත ලස්සන කෙනා කොහොමද ලස්සනයි කියලා කියනවා. ඒතර පින්වත් දැන් අපි අහලා තියෙන මේ භාවනා වලින් පවා Tamanගේ ස්වરૂපේ එහෙම නැත්නම් රූපය ලස්සන කරගන්න පුළුවන්. අපි මෙහෙම අහලා තියෙනවා. පින්නදනස මේවත් එක්කම ගලපලා අපි මේ ගැනත් යම් විදිහකින් පහදා දීමක් සිදු කරමු. ඔව් ටිනේෂ් ඇත්තටම මේ ලස්සන කියන දේ ඇතුලෙන් වෙන දෙයක්. ඒක ආලේපනයකින් කරන්න පුළුවන් තව චුට්ටක් හදලා ගන්න එක විතරයි. ඒක ඇත්තටම ගන්න අමාරුයි. එතකොට ලස්සන කියන දේ හිතත් ලස්සන වෙන්න ඕනේ. දැන් ඇත්තටම කියනවනම් මේ විදිහට අර රූපය ගැන ඕනවට වඩා ඇත්තටම අපි විශේෂයෙන් කියන්නේ අපි රූපෙට බයිනව නෙමෙයි. ලස්සන වෙන්න එපා කියනව නෙමෙයි. කියන්නේ ආලේපන කරන්න එපා කියනව නෙමෙයි. තැනට, වයසට, තමන්ගේ තත්ත්වයට ගැළපෙන ලස්සන එහෙම ගැටලුවකුත් තියෙනවා දැන්. සමහරෙන් අවුරුදු 50 වගේ කියන වයස් සීමාව කියලා කියන්නේ ඒ කාලේ ඉඳලම අපි කියන්නේ අම්මලා එතනින් එහාට ගියාම ආච්චි අම්මලා අපි අත්තම්මලා කියලා ගොඩක් ආදරෙන් කියනවා. දැන් මේ කාලේ සීමාව තුළ එහෙම අපිට හොයන්න බෑ පින්නදන්ස. ගොඩක් වෙලාවට එකට යනවා පවුලේ සමාජිකය ආච්චි කවුද අම්මා කවුද දුව කවුද අපිට හොයාගන්න බෑ. ඇත්තටම ඒක අර ඒ කාලේ තිබ්බ අර අම්මා කෙනෙක්ගේ තත්ත්වයට ගැලපෙන ඇඳුම මේක කියන එක තිබ්බා. එහෙමයි. එතකොට අත්තම්ම කෙනෙක්ට මේක තමයි ගැලපෙන්නේ කියන එක තිබ්බා. දැන් ඔක්කොමලම අර අත්තම අඳිනවා දුව වගේ දුව අඳිනවා අත්තම වගේ. දැන් මේ මට්ටමකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තට මම පාසල් යද්දි දැක්ක අවුරුදු 75ට ඊටත් වඩා වැඩි අත්ත කියන්නේ ආච්චිම කෙනෙක් මේ බොහොම අරි උස සපතු දාලා අර අවුරුදු 20 ගානක ගෑනු ළමයෙක් අඳින විදිහට ඇඳගෙන ඇවිදින්නත් ඇයට අපහසුයි. ඇත්තටම තරුණ ළමයින්ගේ අපහසුයට භාජනය වුණා. අර එකක් තියෙනවා. ඒ කියන්නේ ගෑනු ළමයෙක් අඳින්න සුදුසු විදිහක් තියෙනවා. ගෑනු ළමයෙක් වැදගත් ගෑනු ළමයෙක් ලස්සනට අඳින්න ඕනේ. තමන්ගේ ශාරීරික හැඩයට ඒවා ඒක කරාට ගැටලුවක් නැහැ. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් අර විදිහට කරන එක ගැලපෙන්නේ නැහැ. ඒතකොට අම්මා කෙනෙක් අඳින්න ඕනේ අම්මා කෙනෙක් විදිහට. ආච්චි අම්මා කෙනෙක් තමන්ගේ අර දරුමුනි පුරන්ට නම්බුකාර විදිහට අඳින්න එයා දැනගන්න ඕනේ. අනික තමයි සමහර අය තියෙන මේ තරුණ කාලේ ලස්සනට අඳිනවා. විවාහ වෙලා දරුවෙක් ලැබුණා මුකුත් නැහැ. අර සාමාන්‍ය කරන පිරිසිදු බවත් එයාට නෑ දැන් කියන දැන් සමහරවිට ප්‍රශ්න ඇති වෙන්නත් ප්‍රධානම හේතුවක් වෙන පවුල් අතර ස්වාමියා අර දැන් මේ කාලේ ඉඳලා දකින්න වෙන කෙනෙක් හැබැයි ඊට පස්සේ ඒක ඒක ගොඩක් අයට වෙනවා ඒ කියන්නේ ලස්සන කියන දේ කවදත් එයා වයසට ගියත් ලස්සනට ඉන්න ඕනේ ආත්තම කෙනෙක් ලස්සනට ඔස්සරින් ඇඳලා පිළිවෙලට හිටියොත් එයා ලස්සනයි එයාගේ පියකරු බවක් තියෙනවා එතකොට මේ ලස්සන කියන දේ අර අර මවාගත්ත ලස්සන දැන් අපි අර කලින් කියන දේ ඒක ඒක කාලෙකට විතරයි. එතකොට විවාහ වුණාට පස්සේ ස්වාමියා කැමති තමන්ගේ බිරිඳ අනිත් අය ඉදිරියේ ලස්සනට ඉන්නවට, වැදගත් විදිහට ඉන්නවට. ඉතින් ඒ විදිහට අර කාලෙකින් ඒක නවත්තන්න නැතුව තමන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක්, අම්මා කෙනෙක් ලස්සනට පිළිවෙලට යයින්ද ඒක දැනගන්න ඕනේ. ඒ වගේම අර කලින් කියපු කාරණේ. එතකොට අර ඇතුලාන්තයෙන් එයාගේ ලස්සන අරගන්න එකට හොඳ ලස්සන සිදුවීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් දැන් ওই විදිහට ලස්සන කරන්න ගියාපුවම සමහර එක අම්මා කෙනෙක් දැන් හොඳට ධර්මයේ හැසිරෙනවා කිව්වා මෑණියන් හස් මම ඉස්සර මට ලොකු ආදායමක් තිබ්බා. හොඳ ලොකු ආදායමක් තිබ්බා කිව්වා මම ඕකෙන් ඔක්කොම ගත්තේ සාරී රත්තරන් බඩුයි කියලා. ඒ කියන්නේ තමන් හම්බ කරගෙන මුළු මුදලම රූපේ බාහිර ලස්සන විදිහට ලස්සන පිණිස වියදම් කරනවා නම් ඇත්තටම ඉතිරි වෙන දෙයක් ජීවිතයේ අර ආර්ථික විදිහට උසස් වෙන බවක් තියෙන්නේ නැහැ. ඒ වගේ කාන්තාවක් හිතන ওই විදියට ලස්සන රූපේ ගැනම හිතන වෙන මුකුත් හිතන්නේ නැති ඕකම මත්තම ඉන්න අර පොළවේ පහය ගහලා නැති ගෑනු ළමෙක් විවාහ කරගන්න මං හිතන්නේ නුවණ තියෙන ළමෙක් කැමති වෙයි කියලා. මොකද එයා නඩත්තු කරන්න ඕනේ, ඒවා කටයුතු හොයලා බලන්න ඕනේ. ඉතින් විවාහයක් වුණාට පස්සේ ආ රූපේ විතරක් නෙමෙයි යාගේ දරුවෝගේ පවුලේ සමාජයේ දේවල් අරගෙන යන්න ඕනේ. ඉතින් එතකොට අර අභ්‍යන්තරික ලස්සන. ඒ කියන්නේ දැන් එයා කොච්චර ලස්සන වුණත් තමන්ගේ ස්වාමියාට කරුණාවෙන් කතා කරන්නේ නැත්නම් එයාගේ ලස්සන වැඩක් නැහැ. ස්වාමියා බලාපොරොත්තු වෙන්නේ ආදරෙන් කරුණාවෙන් තර එන ගැටලු වලට මුහුණ දීලා ආර්ථික ගැටලු සමාජමය ගැටලු මේවට මුහුණ දීලා දරුවෝ ටික හොඳ ලස්සනට හදාගෙන මැරෙනකන් සතුටින් ජීවත් වෙන එක. ඒකනේ ඔක තියෙන්නේ. එතකොට අර ඕනවට වඩා අර දේවල් ඔස්සේම යනවනම් ඒක සාර්ථක වෙන්නේ කරුණාව, මෛත්‍රිය, එකිනෙකා කෙරෙහි අවබෝධය ඒවා තියෙන්න ඕනේ. ලස්සන සිදුවීමක් තියෙනවා මේ මේක ජාතකයක්. ඒ කියන්නේ ලිච්ඡවි ලිච්ඡවි කියලා කියන්නේ ඒ කාලේ දඹදිට්ටේ ලස්සනම පිරිස. බුදුරජාණන්සත් දිව්‍ය ලෝක දැක නැත්තම් බලන්න කිව්වා. තවතිසා එච්චර ලස්සනයි. දවසක් දානෙකට වැඩියා භික්ෂු සංඝයා දැක්කා මේ ලස්සන ලිච්ඡවි රජ කෙනෙක් බැඳලා ඉන්න බිසව හරිම කැතයි. ටිකක් අපේ විවහාරය ගත්තොත් මහත් කළු විදිහක් කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඉතින් ධර්මයේ ගොඩක් හිතන්නේ ස්වාමීන් වහන්සේ කතා මේ අපරාධය අර ලස්සන රජුරු මොකද මේ කියලා. භාගතුන් වහන්සේ වලට වදාළක කලින් දෙයක්. මේ රජුරුව කලින් ජීවිතේ රජ කෙනෙක් දැක්කා ගෑනු ළමෙක් යනකොට බොහොම ලැජ්ජ බය ඇතිව හැසිරෙනවා. මේ රජුරුව ඈතින් හන්ද දැක්කා. දැකලා හිතුවා ලැජ්ජ බය තියෙන කෙනෙක්. හොඳ චරිතවත් කෙනෙක්. මෙයාව තව විවාහ කරගන්න ඕන. ඒකට දැන් බලන්න රජුරුව රූපේ නෙමෙයි බැලුවේ. ලැජ්ජ බය ඇතුව චරිතවත්ව ඉන්න එක. විවාහ කරගත්තා. මේ මේ බිසවගේ දරුවෙක් චක්‍රවර්ති රජකමට පැමිණුණා කියලා කියනවා. ඉතින් ඒ වගේ රජවරු පවා බලන්නේ රූපේ නෙවෙයි නම් එතකොට අනිත් අය රූපේ නෙවෙයිනේ බලන්නේ. තමන්ගේ අභ්‍යන්තරික ලස්සන. දැන් ගත්තොත් මල්ලිකා දේවිය. මල්ලිකා දේවියම කියනවා ස්වාමීනි මම නම් කලින් ජීවිතේ ඉරිසියා කරපු කෙනෙක්. මොකද මම ගොඩක් ලස්සන නෑ. يعني සාමාන්‍ය රූපයක් තියෙන්න ඇති. අර අන්තපුරේ කාන්තාවගේ ලස්සන සුරූපී බවක් තිබුණේ නෑ. හැබැයි ඇය හැම මොහොතකම කොසල් රජුරුවන් හිවෙනද වගේ හිටියා. රජ්ජුරුව වරද්ද ගන්න හැම තැනම හරි ගැස්වි මල්ලිකා දේවිය. එතකොට අර රජ්ජුරුව පුදුම ගෞරවයක් දැක්ව අසද්දෘශ දානෙ දුන්නා. අර සමහරලාට දහම් කරුණු තේරෙන්නේ රජ්ජුරුවන්ට. ආයෙ පණිවිඩ කියලා තේරුම් කරනවා. ඉතින් එතකොට රජ්ජුරුව පුදුම ආදරයක් ගෞරවයක් දැක්වා. ඇය අගබිස වුණේ රූපෙහිඳ නෙමෙයි. ඇගේ නුවණ කරුණාව ස්වාමි භක්තියින්ද. එතකොට නුවණැති පුරුෂයෙක් සතුටු වෙන්නේ ගුණවත් චරිතවත් ඒ ස්වභාවයට. එතකොට ඒ වගේ බාහිර ලස්සන වගේම අභ්‍යන්තර ලස්සනක් හදාගන්න දැන් අපි දන්න මෙත්තානිසංස සූත්‍රය. භාගතුන් වහන්සේ වදාලා හොඳට මෙත්සිත වඩනවා නම් මුඛපන්නෝ විප්පසීත මූණේ පැහැ පැහැපත් වෙනවා. කළු එක්කෙන සුදු වෙනවා කියන එක නෙමෙයි. නමුත් දැක්කම ප්‍රසන්න ස්වરૂපයක්. සමහර තද පාට තියෙන අයත් දැක්කම හරි ලස්සනයි. ප්‍රියමනාපය ආදර හිතෙන කතා කරන්න හිතෙනවා. ඉතින් එතකොට සමහර ලස්සනයි හිතෙනවා දැක්කහම කතා කරන්නද නැද්ද බයයි. එතකොට ලස්සන කියන දෙයට දෙන්න පුළුවන් දේ සීමා සහිතයි. හැබැයි ගුණවත්කමට ඊට වඩා ගොඩාක් දේවල් ලබලා දෙන්න පුළුවන්. ඒ නිසාවෙන් අපිත් අපේ ජීවිතවලට ගුණවත්කම කියන කාරණාවට අපි මුල් තැන දෙමින් කටයුතු කරනවා නම් බොහොම ලස්සන ජීවිතයක් සුන්දරව අපිට ගත කරන්න අවකාශයේ ඉඩකඩ ලැබේවි. ඒ කරණාවත් මතක් කරන ගමන් මේ තුලින් පිනත් වෙනස පවුලට රටට වෙන යහපත ගැනත් අපි කතා බහ කරමු. ඔව් ඩිරේෂා ඒකට ඇත්තටම කියන්න ඕනේ ඕනවට වඩා රූපය ගැන හොයන්නේ නැත්තම් එයාට ලොකු ධනයක් ඉතුරු කරගන්න පුළුවන්. ඇත්තටම දැන් ඔය කරන සමහර වෙලාවට සමහරලාට පුංචි දේවල් සාමාන්‍ය ආදායම් මාර්ගයක් තියෙන කෙනෙක් දරන්න බෑ. නමුත් අනිත් අය කරන නිසා යායට පෙළඹෙනවා. ණය වෙලා හරි කරන්න උත්සාහ කරනවා. ඒක ඔව් කියන්නේ සමහරවිට එයාට වෙන රටකට යන්න බෑ. රටට ගිහිල්ලා හරි මොනවා හරි කරගන්න බලාපොරොත්තු වෙනවා. එයාටත් කියන්නේ මමත් මේ දේ කළානේ. එතකොට මමත් මෙහෙම කරනවනේ. ඇත්තටම කියනවා නේද සොයන් රැකියා කරන රූපලාවන්‍යාගාර පවත්වාගෙන යනට හොඳ ආදායමක්. ඒ කියන්නේ සමහරවිට කියන්නේ විශේෂ අවස්ථාවකට ඇරෙන්න සමහරවිට රැකියාවට යන ගමන් මේවා කරන්නට පෙළඹෙනවා. එතකොට අර සමාජයේ නැඹුරුතාවයට නැතුව අර තමන්ගේ ලස්සන පවත්ත ගන්න ඕන එක වැරද්දක් නෙමෙයි. ඒ කරන ගමන් තමන්ගේ ආදායම ගැන අර කියන ආදායමට සරිලන වියදමක් තියෙන්න ඕන කියලා. එහෙම. ඒ කියන්නේ සමහර වෙලාවට ඒක gederedi කරගන්න පුළුවන්. රූපය ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. තමන්ගේ ආදායම විදියට ඇඳුම් පැනඳුම් සකස් කරගෙන ඒව කරනවා නම් තමන්ට ලොකු ආදායමක් ඉතුරු වෙනවා. ඒ වගේම සමහර විට මේක ස්වාමියාට බරක්. ඇත්තටම සමහරලාට ගෙවල් වල පවුලේ ගැටුම් පවා ඇති වෙනවා මේ ඔයා ඔච්චර ඇඳුම් වලට වියදම් කරන්නේ ඇයි ඔච්චර කියලා. එතකොට අරයත් කියන අය ඔයාරකට වියදම් කරන්න කියලා. එතකොට සමහරලාට පවුලේ අතර ගැටුම් ඇති වෙනවා. සමහරලාට ස්වාමියාට ඒ වියදම දරන්න බෑ. එතකොට සමහර විට ඒ විදිහට ඒක පාලනයක්කින් කරගත්තොත් එයාට පුළුවන් තමන්ගේ ස්වාමියාගේ ආදායමට අනුග්‍රහයක් කරන්න. ඒකට උදව්වක් විදිහට කරගන්න. ඒ වගේම දරුවන්ට ආදර්ශයක්. දැන් හිතන්නකෝ දරුවෝ ඉන්නවනම් ඒ අම්මා දරුවෝ ගැනත් බලන්නේ නැතුව කනබොනේව දරුවන්ගේව අධ්‍යාපන හොයන්නෙත් නැතුව රූපේ පස්සම යනවනම් ඒ දුවටත් හිතෙනවා ඉතින් මේ මොකද්ද මේ කියලා. ඒකට ඒ දුවත් ඒවම කරන්නට පුංචි කාලේ මේවට පෙළඹෙනවා. ඇත්තටම අර අර දරුවට තේරෙන්නේ දරුවා අඳින්නේ අම්මටත් වඩා වයසින්. ඒකට ඒ වගේ තමන්ගේ දරුවන්ට වැරදි ආදර්ශයක් වෙනවා. ඉතින් ওই විදිහට තමන්ගේ සෞඛ්‍ය පැත්තෙන් ගොඩාක් ආදීනව තියෙනවා. ඉතින් එතකොට තමන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ தත්ත්ව හැටියට ඒක කරගන්න. දැන් සමහරවල්ලාට හිතමුක අපි හිතමු යා රැකියාව කරන තැන හැටියට යා ඒක කරන්න ඕනේ. ඒක තමන්ගේ විදිහට ඒක කරගන්න ඕනේ. මාධ්‍යවේදීන් ගත්තාම ගොඩක් වෙලාවට <laughs> මාධ්‍යවේදී වගේ වෘත්තියක නිරත වෙන අපි හැම කෙනෙකුටම මේ වගේ අභියෝගයක් තියෙනවා. එතකොට එතකොට ඒකට ගැළපෙන විදිහට ඉන්න ඕනේ. එතකොට එයා ඒකට ගැළපෙන්නේ නැති විදිහට හිටියොත් එයාගේ ඒක රැකියාවට බාධාවක්. ඒක ඒ තැනී හැටියට එයා කරන්න ඕනේ. කරා කියලා ඒකේ අර තියෙන අර ඒක පසුපස හඹා යන ස්වභාවයයි වලක්ව ගන්න ඕනේ. Taman තේරුම් ගන්න ඕනේ Taman මේක කරන්නේ මේ නිසා. නමුත් ඒක කරා කියලා දැන් ඇත්තටම අර මම කලින් කිව්වා වගේ විශාකාව එහි ලස්සනට හිටියා කියනවා. එතන කියනවා මේ එයා නැතුව මගුල් ගෙදර මේ සාදයක් පැවැත්වෙන්නේ නැහැ කියනවා. යාළුවෝ 500ක් හිටියා. හොඳ ඉහළ පැලැන්තියක හිටිය සාදවලට ගියපු විවාහ මංගලෝත්සව එයාගේ මූලිකත්වයෙන් කරපු කෙනෙක්. එතකොට එයා මේ විදිහට ලස්සනට ඇඳා. ලස්සනට ඇඳිනකොට සම සමහරලාට ඒ වගේ කෙනෙක් දැන් දහම් වැඩසටහන් වලට සහභාගී වෙනවා අනිත් අහනවා ආ ඔයා බනහන්ට යනවා නේද? ඇයි ඔයා ඔහොම අඳින්නේ? ඉතින් ඒක එක ගැටලුවක් නෙමෙයි. එයා පන්සලට යනකොට විහාරයකට යනකොට මේ විදිහට ඇඳගෙන යන්න ඕනේ. මංගලෝත්සවයකට යනකොට ඒ විදිහට ලස්සනට අනිත් අය වගේම ලස්සනට යන්න ඕනේ. ඒක වැරද්දක් නෙමෙයි. නමුත් මේක තියෙන වැරද්ද තමයි තමන්ගේ සෞඛ්‍යයත් හිතන්නේ නැතුව, තමන්ගේ ආර්ථිකෙත් හිතන්නේ නැතුව, තමන්ගේ ස්වාමියාගේ පවුල ගැන හිතන්නේ නැතුව රූපේ පස්සෙම අර මත් වෙලා හඹාගෙන යන එක. හොඳයි. ඔබට යම් වැටහීමක් අවබෝධයක් ලැබෙන්නේ නැති තමන් කොයිතැනද ඉන්නේ කියන නිර්ණය තමන්ට කරන්න පුළුවන්. ඉතින් එහෙම තමන්ගේ වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් ඔන්න නිවැරදි කරගන්න අපි ඔබට හොඳ අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් මේ දේවල් ජීවිතයට එකතු කරගන්න කියන කාරණාවත් මතක් කරනවා. අද දවසට දම්සරණී අපට ලැබිච්ච කාල වේලාවත් අවසන් වෙනවා. කාල වේලාවත් අවසන් වූ නිසාවෙන් ඊට මත්වෙන් අපි හැමදාමත් වගේ ඔබේ ගැටලු වලට ඔබේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා. පින්වත් නැන්හස අපිට එලෙසින් අද දවසේදීත් ගැටලුවක් යොමු වෙලා තියෙනවා. පසුගිය වැඩසටහනට වැඩසටහන නරඹපු කෙනෙක් තමයි මේ විදිහට මේ ගැටලු යොමු කරලා තියෙන්නේ. මේක කියාගන්න ක්‍රමයක් නැතුව හිටියා කියලා තියෙනවා. පිළිතුරක් ඒ බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වෙනවා. අයථා සබුදතා පවත්වන මම අයථා සබුදතා පවත්වපු තරණියක් මම මගේ කලින් පෙම්වතාත් සමග වැරදි ඇසුරක් පැවැත්තුවා. එදා ඉඳලා මට එයා බලපෑම් එල්ල කරනවා මේ විදිහට වැරදි දේවල් වලට එන්න කියලා වැරදි දේවල් වලට පෙළඹෙන්න කියලා ඒත් මම මේවට කැමති නැහැ මට මේකෙන් මිදෙන්න ඕන පසුගිය සතිය වැඩසටහනක් නරඹපු නිසාවෙන් මෑණියන් වහන්සේ මට උපකාර කරන්න කියලා තමයි ඇයිල්ලීමක් කරලා තියෙන්නේ. නමුත් ඇය අර්බුදයක ඉන්නවා කියලත් මේ ලිපියේ සඳහන් වෙනවා. ඇත්තටම දේශා මේ ඕකට මූලිකම හේතුව දුර දිග බලන්නේ නැතිකම. ඒ කියන්නේ Tamanට කවින් හරි අර වචන ලස්සනට එනකොට එයාලා හිතන මේ අම්මා තාත්තටත් වඩා මට බොහොම සෙනෙහසක් දක්වනවා කියලා. එතකොට Taman දුර හිතන්නේ අර ආසාවකට හැංගීමකට වහල්ලලා එක්කෝ වැරදි ඡායාරූප, එක්කෝ වැරදි කතාබස් මේවා කරනවා. එතකොට හැම මිනිස්සයම ඇත්තටම ආදරෙන්නේ මේක කරන්නේ. සමහරට අසත්පුරුෂ මිනිස්සු ඒක භාවිතා කරලා Tamanව වැරදි දේවල් යොමු කරනවා. ඒක ඒක කාන්තාව විදිහට අපි දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව හදාගෙන. කියන්නේ අපිට ලෝකෙින් හැම මිනිස්සෙම හදන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට වැරදි දුරකථන ඇමතුම් වෙනවා. හිතුණු අංකේ ඔබනවා. බල කාන්තාවක් නම් වැරදියට යොමු කරගන්න උත්සාහ කරනවා. එතකොට තමන් නුවණ කල්පනා කරන්න ඕනේ ඒ වගේ දේවල් මුලින්ම නොදී ඉන්න. මුලින්ම නොදී ඉන්න. දීලා තියෙනවා නම් දැන් කරන්න දෙයක් නැහනේ. එතකොට එයා කරන්නේ මේක නිකුත් කරනවා බලපෑමක් කරනවා. එතකොට යා මානසික අරගලයකගෙන යා කැමති නෑ සමාජ ඉස්සරහා මේ විදිහට ගැරහුමට ලක් වෙන්න. එතකොට කරන්නේ අර කර යෝජනා කරන වැරද්දට යා අනුගත වෙනවා. ඉතින් ඒක තමගේ චරිතයට, තමගේ අනාගතයට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒකට කරන් තියෙන හොඳම වැඩේ තමයි හොඳ අදිෂ්ඨානයක් ගන්න ඕනේ. නෑ කමක් නෑ මම يعني නීතියක් කියලා රටේ තියෙනවා. ඒව පැත්තට යන්න පුළුවන් කාන්තාවන්ට උපකාර කරන රාජ්‍ය ආයතන තියෙනවා ඒවට යන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳම දේ තමයි රුවන්වැලි සෑයට ගිහිල්ලා වන්දනා කරලා පිරිත් සජ්ජායනා කරලා හොඳට සිල් සමාදන් වෙලා පින් අනුමෝදන් කරලා භාග්‍යතුන් වහන්සේට කියලා හිතලා ඉල්ලීමක් කරන්න ඕනේ අනේ ස්වාමීනි මගේ අති මේ වගේ වැරද්දක් වුණා. නමුත් මං අද ඉඳන් සීලේ පිහිටනවා. මට මේකට මේ අය බලපෑමක් කරනවා. ඉතින් මම මේ පිරිත් සජ්ජානා කරපු පුණ්‍යානුභාවයෙන් මගේ චරිතය රැකගෙන මගේ ජීවිතය ආරක්ෂාවෙන්ට උපකාරයක් ලැබේවා කියලා. එතකොට අර යම්කිසි පුණ්‍යානුභාවයකින් එහෙම නැත්නම් දෙවිවරු කියලා කියන අනුකම්පා කරන මේ මිනිස්සු වගේ ආමියා නරකයි කියලා අර එහෙම හිතන පිරිසක් නෙමෙයි මනසින් උසස් ඊට වඩා. ඉතින් මේ දෙවියන්ගේ උපකාරයක් ලැබෙන්න පුළුවන්. නැත්නම් ඒකෙන් වෙන්නේ තමන් ඊට වඩා භයානක තත්වයකට තමන් යොමු වෙන එක. කියන්නේ ඒකෙන් තව එකක්, තව එකෙන් තව එකක්, කෙලවරක් වෙන්නේ නැහැ. නිසා පළවෙනියටම කාන්තාවක් දැනගන්න ඕනේ මේ වගේ දේවල් වලට හවුල් නොවි ඉන්න. නුවණ කල්පනා කරන්න. නුවණක්කාර වෙන්න ඕනේ. අනික තමයි ඒ වගේ බලපෑමක් එනකොට කිසි දෙයකට බය වෙන්නේ නැතුව එක්කෝ ඒ වුණ විසෑරීල වන්දනා කළේ වගේ දෙයක් නැත්තම් නීතිමය කටයුත්තක් ඒ වගේ කරන එක. නැත්තම් ඒවට අනුබල දීමෙන් වෙන්නේ එයා තව එකක් කරනවා. තව කාන්තාවකට හිමිනවා. ඒකෙන් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. හොඳයි මම හිතන්නේ මේ ගැටලු යොමු කරපු ඔබට විසඳුමක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසටත් ධම්සරණී සදහම් පිළිසඳර නිමා කරන්න කාල වේලාව ලැබී තියෙනවා. අද දවසට අපි ඔබේ නිවසින් සමුගෙන ගියාට ලබන සතියේදීත් ඔබ මුණ ගැහිීමට බලාපොරොත්තු වෙන තමයි අපි යන්නේ. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානෙට වැඩම කළ බොහෝ ධර්ම කරුණා අපිට කියලා දුන්න අනුශාසනා කළා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුන තුළදීම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලුම පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දම්සරණේ සඳහන් පිළිසඳර නිමා කරන්නට මත්තෙන් හැමදාමත් වගේ අපි ඔබට මතක් කරනවා අපේ සුපුරුදු ලිපිනේ ඔබේ ගැටලු අපට යොමු කරන්න. නිෂ්පාදක දම්සරණේ සඳහන් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩවලේ. එසේනම් අද දවසට අපි ගෙහින් එන්න ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. සුබ දවසක්. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. Thank you.